අවිතක්කං අවිචාරං විවේ සමාධිජං තේති සුඛං ဒ ුතියද්ධානං උපසම්පජ්ජ විහෙරති සීතියාච විරාගෝ උපේක්ඛකෝ විහෙරති සතෝ සම්බුජානෝ සුඛස්සච පහාරා සුඛස් සුඛං ච කායේන පටිසංවේදති ධානං අරියං ආචිත්තති උපේක්ඛකෝ සතිමා සුඛ විහෙරති හිතං සතිය ධානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛස්සච පහනා දුක්ඛස්සච පහනා කුබ්බේව උපේක්ඛකෝ සතිපාරි කුද්ධින් සෝමනස්ස දෝමනස්සං අත්ථංගමා උපේක්ඛකෝ සතිපාරි කුද්ධින් දතුස්සද්ධානං උපසම්පජ්ජ විහෙරති අයං ගොච්ඡති භික්ඛවේ සම්මා සමාධි අයං ගොච්ඡති භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං දීති සෞරෝධය ඒකාවතන ආලෝකයෙන් සතරයි අද මේ දීර්ඝ පාළු පාඨයේදී ඉදිරිපත් කරගත්තේ ප්‍රතිපත්තාන සූත්‍රයේ එක විදියක නිමාවක් ප්‍රතිපත්තාන සූත්‍රයේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන කොටස්වල ධම්මානුපස්සනාවේ අවසානයේ දැක්කෙන සත්‍ය පරිවය. චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන සත්‍ය පරිවයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ කියන්නේ හතරවෙනි මාර්ග සත්‍ය ආර්ය සත්‍යයේ අවසාන මාර්ගාංගය සම්මා සමාධිය. ඉතින් මේ සම්මා සමාධිය පිළිබඳව යෝගාවචර යෝග <clears throat> සමාර වේලාවට ධාර්ම තුල පමණක් නෙවෙයි මේ යෝග ධර්ම වලදී අන්‍ය තීර්ථකයන් පවා භාවනාව කියලා කියන්නේ සමාධිය කියන අර්ථය තරුවචන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් තිබිච්චනවා. ඒ නිසා භාවනා කරනවායි කියලා කියන්නේ සමාධිය වඩනවා. සමාධිය වඩනවායි කියලා කියන්නේ භාවනා කරනවා. ආනෝය අදහස තමයි අද උනත් ආගමානුරූපව මේ වැඩ පිළිවෙල දිහා බලන නැත්නම්ගේ තියෙන්නේ. අන්නේ අවධානයේ බලාපොරොත්තු වෙන මේ සමාධිය මාර්ගාංගයක් වශයෙන් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන මාර්ගාංගයේ වශයෙන් හලකනකොට ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් සලකාගෙන තිබුණා වූ යම් සමාධියක් තියනවාද ඒක කොයිතරම් දුරට පරිණාමයකටපත් වුණාද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ අන්න ওই දෙක තේරුම් ගැනීම එදත් වටිනා ධර්මයක් සැලකිය යුතු දෙයක් අදත් ඒ වාගේම සැලකිය යුතු කොටසක් ඒ සමාධිය කියලා වචනේ පූර්ව බුද්ධ ප්‍රාග් බුද්ධ කාලේ පැවතිච්ච දෙයක්. සර්වඥාන්ත ඒ වචනේ නැත්නම් ඒ සමාධිය ඒ කායයටම අගය කළා. ඒ පමණක් විතරක් නෙවෙයි සර්වඥන් වහන්සේ විසිනුත් ඒ සමාධිය අලුත් බුද්ධ ක්‍රමයකට තෙද ගැන්නේ. අනේ තෙද ගැනීම නිසා මේ තාක් සර්වඥන්දේ පහළ වෙන්න කලින් සමාධියේ පමණක් ය아가න්න බැරුව නතර වෙලා තිබුණේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරණය කරන්න පුළුවන් ක්‍රමය මේ සර්වඥාන් වහන්සේ විසින් සමාධිය පරිණාමයටපත් කිරීමෙන් පස්සේ හැකි දෙයක් බවට පත්වනවා. මේක තමයි සර්වඥාන් වහන්සේගේ දායාදය. මේ ලෝකෙට දීපු ධෛර්යය. මේ ලෝකෙට දීපු ආදර්ශය. ඒ නිසා සර්වඥාන් වහන්සේ සමාධිය අර්ථකථන දෙන හැටි භාවනා කරන ඇත්තෝ හොඳට තේරුම් ගන්නවා. ඒ මොකද අර පූර්ව බුද්ධ කාලයේ සමාජයේ තිබුණු පෙරහැර පෑම් අදිමානසික ශක්ති ඒ වාගේම ධිට්ඨ ධම්ම සුඛ විහරණ වගේ දේවල් අද කරගන්න බැරි தත්ත්වයේ තියෙන නිසා ඒකත් බුද්ධ ආගම කියලා හිතාගෙන නැත්නම් ඒකයි බුද්ධ ආගමේ අවසාන කියලා හිතාගන්න තරම් පැටලිල්ල බොහෝමත්ම සංකීර්ණ බොහෝමත්ම සියුම් ඒක නිසා ඒ කියන සමාධියේ කියන සීමාකාරී සාධකයක් සරුවත්යන්හන්සේ ලෝකයට පෙන්වවදාල මේ සම්මා සමාධියේ තියෙන අභියෝගකාරී ස්වરૂපයක් ඉදී ගමනක් නැත්නම් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගෙන ඉඳ සලසාදීමත් කියන මේ කාරණා දෙක බොහෝමත්ම පිළිසිදුව දැනගත්තොත් ඒක තමන්ගේ සීලයේ දෙයක් ඇති. තමන්ගේ සමාධියේ දෙදක් ඇති කරනවා. පෙර ගමනක් දක්වනවා. නැත්නම් චිත්ත අධිචිත්ත භාගපත්. සීල අධි සීල භාගපත් වෙනවා. ප්‍රඥාවේ අධි ප්‍රඥාවක් ඇති වෙනවා. මේ අධි ප්‍රඥා ඇති වෙනකම් මේක පිළිබඳ දෘෂ්ටි හිතින් ඉඳී. මේක පිළිබඳව සංඥාවල් වරදවා ගන්න ඉඩ තියෙනවා. චිත්ත වශයෙන් වරදවා ගන්න ඉඩ තියෙනවා. ඒකයි විතර බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒ වැනි කෙනාකට කෙනෙකුට ඕන තරම් මේ බුද්ධ ආගමේ මතු ආත්මය සඳහා දික් කරගන්නට තව ඉස්සරහට යන්න මේ ජීවිතේ පමා කරවන්න ලොකු විදහාක කාරණාවක් වෙන්නේ කියලා. ඒත් ඒ දේ කරගත්තා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ජීවිතයේදීම මේ සාසනය Taman තුල පිහිටුවා ගන්න ඕනෑයේ ඒ කියන්නේ සීල සාසනේ, සමාධි සාසනේ, ප්‍රඥා සාසනේ කිය ඒ වගේම එවැනි පිහිටුවා ගන්න ඇත්තන්ට අර වාගේ මේකට අවුල්පා දෙන්න ඇත්තන්ගේ වෙන් කරලා මේ කාරණාව පෙන්වන්න පැහැදිලි කරලා දෙන්න තමන්ගේ ආයුධ මුවාත් කරගන්න ඕනේ කියන එක තේරෙන තරමට සාසනික හැඟීමක් ඇති මිනිසෙකුට මේ බුද්ධ ශාසනය පෙන්වන මේ සම්මා සමාධිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අවශ්‍යයි. හැබැයි ඒක මේ සාමාන්‍ය සමාධියවත් ගත නැති යත්තන්ට කියලා දෙන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙක් සාමාන්‍ය සමාධිය ඇති කරගෙන එහි පරිත්‍යක් ඇති කරගෙන ඒ පිළිබඳව දැනුවත් වෙ ඉන්නවා නම් එන්නේ ඉවැනි පිළිච්ච කාලවලට දැනුව සම්භාර ඇති කෙනාට සරුවචන් ආශ්‍රේ පෙන්වා දීපු මේ සම්මා සමාධියේ තියෙන විශිෂ්ටත්වය දැක ගන්න පුළුවන්. එහෙම නැති අත්ොත් ත්‍යාග සංඝාන්දිට කියනවා. නමුත් ඒ ත්‍යාග සංඝයම නිසා නිකම් ප්‍රතික්‍රියාවක් විතරයි. ක්‍රියාවක් නේ. ක්‍රියාවක් වෙන්න නම් ඒ කියන සමාධිය නැත්නම් පූර්ව බුද්ධ ආගමේ තුන සමාධිය ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධ සමාධියවත් ඇති කරගෙන තියෙනතෝනේ ඇති කරගත්තට පස්සේ නම් කියලා දෙන්න පුළුවන් ඕක සීමාකාරී. ඒක කවදාකවත් මේ ජීවිතේදී ලබන්න බෑ. ඕක පාගන්න ඕක මැත්තේ නැගී හිටින්න වෙනවා. ඒ මැත්තේ සරුවචනාන්දේ දීපුත් එද? සරුවචනාන්දේ දීපු මුවාට පොඩියක් වාගේ ඉදිරිපත් කරගත්තොත් අපිට පුළුවන් ඒ සමාධියෙන් විමුක්තියක් ලබන්න. නැත්නම් නිර්දින ප්‍රඥාව නැත්නම් සරුවචනාන්දේ පෙන්වව දාන දෙච්ච ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ සාකච්ඡාවේ පටලැවිලි අඩු කරගන්න මුලින්ම අරගනිමු සමාධි දෙකක්. සමත සමාධිය නැත්නම් සුද්ධ සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන්නේ. මේක සබේට විතර අලුත් වචන නෙමෙයි මම දන්න දේවල්. නමුත් මේක දාඩියක් අවුස්ස ගන්න ඕනවට නැත්නම් මේකට තව වැඩි ආදානයක් යොමු කරන්න පුළුවන් සුද්ධ ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කියන්නේ සමතේ උච්ච අවස්ථාවක් තමයි අපි ධ්‍යානය කියලා කියන්නේ. සමතේ උච්ච අවස්ථාව තමයි සිත අරමුණට සමාදිනවයි කියලා කියන්නේ. නිමග්න වෙනවයි කියලා කියන්නේ. දැස ගන්නවයි කියලා කියන්නේ. අර්පණ වෙනවයි කියලා කියන්නේ ඒක තමයි ධ්‍යාන. එතකොට සුද්ධ සමතය ධ්‍යාන තියෙනවා. ඒක අපාර කලින් ත්‍යාව සඳහන් කරපු කාලෙට සර්වඥාන්ති ලෝකේ පහළ වෙන්න කලිනුත් ලැබුණා වූ Hindu ආගමේ සමහර කතෝලික නිකායවල සමහර මුස්ලිම් නිකායවල මේ සාස්තුන් වහන්සේලාගේ ගුණ සීපක් කිරීමෙන් එහෙම නැත්නම් සත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් ඥාන සාක්ෂාත් කරගෙන තිබිලා තියෙනවා. නිසා බෞද්ධයෝ පවා ආශ්චර්යමත් වෙන විදිහේ පෙරහර පාන්න පුළුවන් ඒ අත් එදා ඉඳලා තුන අපි අතන ගිහින්නාදලා සාන්තුවරු එහෙම නැත්නම් සූෆි නායකයන් ආදී වශයෙන් හඳුන්වනවා. ඒ අතෝ ආතක කුන්ති කළ දහලා ගන්න පුළුවන් ඇත්ත නෙවෙයි. නමුත් ඔක්කොම බෞද්ධයෝම නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ සුද්ධ සමතය නැත්නම් සුද්ධ සමත ධ්‍යාන ලෝකේ කවදත් පවතින. ඉන්නේ ඒක මතුමැත්තේ පෙන්වන්න හදන මේ විපස්සනා ධානයේ නැත්නම් විපස්සනා සමාධියේ වෙනස තේරුම් අරගන්න නම් අර්ථයවතාවට ඒක මේ සුත්ත සමත ධානය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් විපස්සනා ඥාන පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. ඉතින් මෙවැනි පිරිසක හැර එවැනි හැඟීමක් ඇතිවෙද්දී බලාපොරොත්තු වෙන්න බැරි නිසා මෙවැනි පිරිසක් සුදුසුයි මෙවැනි ධර්ම සාකච්ඡාවට. මෙවැනි ඉදිරිපත් කිරීම. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු මේ සරුවච්චන් වහන්සේ සම්මා සමාධියේ වශයෙන් <clears throat> පෙන්වලා තියෙන ඉද බික්ක වේදිකු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිතාරං විවේකජම් පීති දුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මෙල පැහැදිලිවම ඕනෙම අපේ මේ සම්ප්‍රදාන කුල පොතක පෙන්වන්නේ මේ සුද්ධ රාමතියේ ප්‍රථම ධානයේ විදියට. හිතක විචාර දෙකෙන් කාමයේ විවිච්ඡේව කාමෙහි කර්මයා කාමයේ ඒකාන්තයෙන්ම වෙන් වෙලා විවිච්ඡේව අකුසලෙහි ධම්මේහි අනිකුත් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිතාරං විවේකජං පීති සුඛං පඨමධ්‍යානං උපසම්පද්ද විහෙරති. විතක්කයෙන් යුක්ත විචාරයෙන් යුක්ත පීතියෙන් සුඛයෙන් යුක්ත ප්‍රථම ධානයේ එළඹ වාසය කරා. සමතෙන් බැලුවත් විපස්සනාවෙන් බැලුවත් සර්වඥාන්ත මේ ප්‍රථම ධානය නම් කරලා තියෙන වචන ටිකෙන් තේින්ද දෙනවා පුදුමාකාර ප්‍රෝජන සලකා වැඩ ගන්නවා. උගදෙනේ මේ ධාන නොකලකෝ ධාන පිළිබඳව මේ ආස්මාලික හදාගෙන නැත්තු මේ අධ්‍යාන ලාභියා කියන එක නා අමුදු බුද්ධලේ කරගන්න ආවා. නමුත් ප්‍රථම ධානය කියලා කියන්නේ ධානාංග පහකින් යුක්ත ප්‍රහීනාංග නැත්නම් නීවරණ පහක් ප්‍රහීන කරපු තාත්වයක් මේක රූප අරූප රූප ධාන ලෝකේ බාලාංශපත්. කුංචිම දේ. මොකද හේතුව මේක මේ ධානාංග වශයෙන් ගණන් ගන්න කරුණු පහම මා කාංකරච්චල් ඉහිගත්තුම් පහ. ඒ වගේ ඉතේකක් වුන් කරදරකාරයෝ පස් දිනක් වගලාගෙන කොටු කරගෙන යාන්දන් බුද්ධ සමාදානයක් ලබා ගැනීම වගේ එකක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. එහෙම නමුත් අර නීවරණයෙන් දෙවේල බැටකමි වෙහෙත වෙමි සංසාරේ පුරා නැත්නම් මේ ජීවිතේ පුරා ගත කරපු කෙනෙකුට ඒ නීවරණයන් වෙනුවට මේ විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියනා වූ මේ කරුණු පහ ඉදිරිපත් වීම ලොකු නෙඩසුව වීමක් ලොකු උපේක්ෂාවක් නතර වීමක් ලොකු සාන්තියක් ලොකු කලෙලියක් ලොකු එලිපෙලිය. එංගා ධානයේ ධර්මවදින අවස්ථාව ප්‍රථම වශයෙන් ඒ නීවරණ ධර්මයන් යටපත් කරලා ධානාංග පාත ආක්ෂාත් කරනකොට එවැනි කෙනෙක් මම rahat උනායි කියලා උනත් හිතන්නේ ඉඳී. ඒ තරම් විශාල ලොකු වෙනසක්. අහා අන්ධකාර සහිත කූඩල්ලෝ සහිත ගල් සර්පයෝ සහිත වන සතුන් සහිත කටුකොහල් සහිත පාරක් නැති මහා කැලයක් පීරගෙන යන කෙනෙක් අන්ධකාර යම් වෙලාවක ඒ කැලේ තුලින් එළියට ඇවිල්ලා වෙල්ෙලියක් දැක්කොත් අලෙලියක් දැක්කොත් පිටණියක් දැක්කොත් ඒ මනසට ලොකු සාන්තියක් ඇති වෙනවා දැන් නම් පේනවා මම ඉන්නේ කොහෙද කියලා පේනවා ඒක නිසා හිතට අර කැලේ රින්ගනකට වගේ බරක් නැතුව යන්න පුළුවන් ගැටයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කටකෝල් කපාගෙන ඉදිරියට එන සමත අවස්ථාවක් තමයි ප්‍රථම ධානය. මේ ප්‍රථම ධානයේදී හිතත් විචාර පීති සුඛ එකකට කියන සෑම එකටම එක එක කෘත්‍යයේ තියෙන. ඒ කෘත්‍යයන් සිද්ධ කරන්න නිසා තමයි එකකින් එකකින් එක එක නීවරණ ධර්මයන් යටපත් කරගෙන තාම රණ්ඩුයි. තාම මේ නීවරණ ධර්ම මෙල්ල කරමින් මෙල්ල කරමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ සමාධිය ඒකෝදි භාවයේ තියෙන නිසා ඒකාග්‍රතාවයේ තියෙන නිසා කාමච්ඡන්දේ නැහැ. නමුත් ඒකෝදි භාවයේ නැති වුණොත් වහාම කාමච්ඡන්දේ නැහැ. ප්‍රීතිය තියෙන නිසා ව්‍යාපාදේ නැහැ. නමුත් ප්‍රීතිය යම් වෙලාවක බාල වුණොත් මේ පසු බෑවොත් වහාම ව්‍යාපාදේ ආනේ විදිහට එක එක ධානාංගයක් එක එක නීවරණයක් ඔබ අතබාගෙන තාම රණ්ඩුවේ ඉන්න අවස්ථාවක් තමයි ප්‍රථම ධානය. එන්න මේක අපි මේ විදර්ශනය ගන්න කවුරුත් ගන්න. මේ සමත සමාධියේ සමත ඥානීය පවතින තාක්ෂණය කියෝලා බලලා අහලා කියන්නේ ඉති කියනවා. නමුත් මේකම විපස්සනා ධානයක් අතර ගත්තොත් ඔන්න විපස්සනා භාවනා කරන කෙනාට දැක ගන්න පුළුවන් ඕකට ධ්‍යාන කියන නමින් නොහැඳුනුවට මේ කෘත්‍යය තමංගේ භාවනාදී දීතේ. මේ කොහොමද අරමුණට හිත යොදා. දැන් මෙතන අරමුණ කියන එක සමත අරමුණක් විපස්සනා අරමුණක් දැන් විශේෂිතයි. වෙන් කළ දැනගන්න. සමතේදී අරමුණ කරන්නේ සම්මතයි. විපස්සනාවේදී සංස්කාර පරමාර්ථ අරමුණු කොයි එකක් අරමුණු කරන්න පුළුවන් මුළු ලෝකෙම අරමුණු කරන්න. ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන් විපස්සනා. ඒක නිසා ඕනම වෙලාවක් විපස්සනා වෙලා. නමුත් මේක සාමාන්‍යයෙන් බලනකොට උගදිනෙක් හිතන්නේ සමත කරලා ඉවර වෙලා විපස්සනා කරන්න ඕනේ කියලා. ඇත්ත ඒක පැත්තකින් බලනකොට මොකද මේක මේ ජීවිතේම වැඩ පිළිස කරන ලොකු කැපකිරීමෙන් කරන දෙයක්. නමුත් ප්‍රස්තාවකින් බලනකොට ඉද ප්‍රස්තාවකින් බලනකොට විපස්සනාට ඕන දැනකින් පටන් ගන්නවා. ඒ මොකද ඕනම සංස්කාරයක් විපස්සනාට ආරමුණු වෙයි. මම පත්තිදාස කොළඹගේ වෙලාවට විතර කරා එතන දෙපාර්ශ්වයේම කට්ටිය ඉන්න නිසා අභිධර්මයේ දාන්න කට්ටියත් ඉන්න නිසා මේ සමත ආරමුණත් විපස්සනා ආරමුණක් කියන එක ආනාපානය නැත්නම් ආනාපාන භාවනාව ඉඳලා ආනාපාන භාවනාව කරනකොට මේ භාවනාව සමතේ වශයෙන් බොහෝ විට සර්වඥාන්සේ අනුමත අනුදානවාද ආරය ආකාර සමතේ වශයෙන් කරනවා නම් අපි හුස්ම රැල්ල තමයි ආරම්භ කරන්නේ. ඒ හුස්ම රැල්ල ආරම්භණයේ වශයෙන් ගන්න. නමුත් මේ හුස්ම රැල්ල ඇවිල්ලා පණ දින කෙනෙක්ගේ අනාපානය කරන කෙනෙක්ගේ නාසිකාග්‍රය උඩුතල හෝ හැපුණොත් ඒ හැපෙන උඩුතල හෝ නාසිකාග්‍රයේ ආය ප්‍රසාදයේ තිබුණොත් සිද්ධ වීමක් පිටි කැවීමක් කුළු ගැනීමක් වුණොත් විතරයි ඒ පුද්ගලයාට හුස්ම රැල්ල වදින බව දැන් වැටේ. නැත්නම් නිය පොතුවලවත්, කෙස් ගස්වලවත්, දත්වලවත් ඇදෙනවා කියලා වැටෙන්නේ නැහැ. මොකද ඒකේ කාය ප්‍රසාදෙ නෑ. කාය ප්‍රසාදේ ඇතිතන වඩාම ප්‍රකට දන අපි දාසිකාග්‍රේ හෝ බුදල වශයෙන් තෝරා ගන්නවා. ඒක තමයි කායේ සංවේදී බව. අන්නේ කායේ සංවේදී බවටයි මේ අරමුණ ඇවිල්ලා වදින්නේ. ඒ නිසා ඒකට කියනවා කායවත්තු නැත්නම් කායද්්වාරය. මෙන්න මේ සම්මත අරමුණ හුස්ම රැල්ල, ගම් ප්‍රවාහය, ආස්වාද ප්‍රසආස වශයෙන් යන මේ කාය ප්‍රසාදේ කාය වස්තු හැපිච්චාම උණුසුම් බව, සිතිල් බව, හැපෙන බව, දීග බව, කෙටි බව, කම්පන, චංචල ගති ඇති මේ ඇති වෙන දේවල් මේ දෙකේ ගැටීම නිසා ඇතිවෙනා වූ අතුරුපත් ඒක නිසා කුලංගල්ලට කියනවා ආරම්භණය කියලා. කාය ප්‍රසාදයට කියනවා වස්තුව කියලා. නැත්නම් ద్వාරය කියලා. මේ දෙක හැපීම නිසා ඇතිවෙනා වූ කම්පන චංගල දිදිල් ගති උණුසුම් ගති දුක බව කැටි බව දේවල් වලට කියනවා සාදුප පන්. එයින් නිපන්. යම් කිසි කෙනෙක් ප්‍රතිපටාන සූත්‍රය කියලා දෙනකොට කියලා දෙන්න වගේ මේ හුස්ම රැල්ලෙහිම පිට පවත්නවා කියලා කියන්නේ ගුරුවරයාගේ අනුමැතිය අනුව සමතේට හිතේදී. එතකොට හැපෙන තැන දැනගෙන ඉන්නවා මිසක් හැපෙන තැන නෙවෙයි බලන්නේ. හැපෙන තැනින් පිට යන්නේ නැති වෙන බාට විතර කාර්කාව සලසන පමණයි. ඒ වගේම ඇති වෙන උණුසුම් සිද්ධි ගති, කම්පන චංචල ගති මොනවාක්වත් බලන්නේ හුස්ම රැල්ලයි බලන්නේ. ඒ මොකද දිගින් දිගට දිගින් දිගට අපි අරමුණේ හිත පාත්තන්ට ඕන නිසා. ආයත රූපයක් වටන කොට බාහිරේ තියෙන රූපේ අරමුණු වෙනවා. ඇහි යත්තා වූ චක්කු ප්‍රසාදය එතන චක්කු ద్వාරය වෙනවා. නැත්නම් චක්ක ආයතනය වෙනවා. එතකොට ඇති වෙන පෙනීම තමයි එහි පාදේ. කනට සාධ්‍යයක් ඇවිල්ලා වදිනකොට කම්බරේ තියෙන සද්දේට සංවේදී ප්‍රසාද භාවය. පැහැදිලි ගතියක්. ඒ පැහැදිලි ගතිය ශබ්ද අරමුණ මිසක් දිවට ශබ්ද වැදුනට ඇහැට ශබ්ද වැදුනට ඇඟට ශබ්ද වැදුනට ඇහෙන්නේ නැහැ. ඇහෙන්න ඒ ద్వාරයටම වදින්න ඕනේ. ඒ ආරාමණයටම වදින්න ඕනේ. රත් ආරාමණයක් නම් ඇවිල්ලා වදින්න ඕනේ. ඒ සෝත ద్వාරයේමයි සෝත වස්තුවේමයි. ආන්න ඒකට ඇහිම සිද්ධ වෙනවා. ජීවිත රතයක් පැනනකොට සබ්ද දැනීම සිද්ධ වෙනවා. නාසයේ ගඳක් වදිනකොට ගඳ දැනීම සිද්ධ වෙනවා. එතකොට ගඳ කියන්නේ ආරාමණයේ නාසයේ ඇත්තව ගඳ සංවේදී බවට අපි කියනවා. වස්තුව කියලා නැත්නම් ద్వාරයේ කියලා ඒ නිසා ඇති වෙන ගඳ දැන ගැනීම තමයි ඒ පළවෙනි. කායත ඇවිල්ලා මොන හරි එකක් වදිනකොට ඒ වදින දෙයට අපි කියන පොට්ටබ්බාරම් හැපෙන දෙයක්. කායයතාව ප්‍රසාදයට අපි කියනවා කාය වස්තු කාය ద్వාරය. එතකොට ඒක උණුසුම් සිසිල් ගති, තද ගති, මේ මෙලෙක් ගති, ඇදෙන ගති, පීඩන ගති, පිරිමැදින ගති ආදි වශයෙන් දැනෙන දේවල් කියන තද උපන්. ඥානපාණේ ගත්තොත් උස්ම දැල්ල තමයි ආරමුණ වෙන්නේ නාසිකාග්‍රය හෝ උඩුකල තමයි කාය වස්තු වශයෙන් එතන නියෝජනය වෙන්නේ එතකොට ඇති වෙන උණුසුම් සිතිවිල්ලක් තමයි ඇති වෙන දේ කිනිපෙට්ටිය පැත්තට කිනිකූර හිතක් වදිනකොට ගිනි බලක් පයින් ගිනිකූර හිත වෙන දී කාලක තල්ලු කරුවාට ඇතුළුවාට ගින්නර පිටේ නෑ ඒ වගේම තමයි ඒ ගිනිකූර හිත ගිනිපෙට්ටියේ පැත්තේ එක කෝණයකින් එක වේගයකින් ගහන්න ඕන ඉතින් හැමෝටම ඩාගින්දර පස්ස කරගන්න ඒ දෙක එක ගැටීමක් තුලින් අන්න ගිනි කූරක් පයින්. එතකොට ඇවිල්ලා වාදින ගිනි කූරු හිඳ වගේ තමයි ඔන්න හුලඟ. අර ගිනි කූරු පෙට්ටියේ තියෙන බෙහෙත් ටික වාගේ තමයි ඒ හුලඟ කල්ල ඇවිල්ලා වදිනකොට ඉද්දෙන ගතිය, පිටෙන ගතිය නාසිකාගය උත්තලේ පවතී. මේ දෙක ගැටීම නිසා හිත ඇහැට ගන්න නාසයට නොගොයින් මේ නාසිකාග්‍රේම හිත හිත ආනාපානේ වැටෙනවා, පේනවා, දැනෙනවා කියන එක තමයි ඒ නිබන් දිගදලා. ඉතින් මේක විස්තර කරුවාට පස්සේ මම කිව්වේ මෙන්න මේ විදිහට මේ කටයුත්ත ඕනම ద్వාරයක කටයුත්තක් වෙනකොට මේ වගේ පැති තුනක් තියෙනවා. ආරම්භණයේ තියෙනවා, ద్వාරේ නැත්නම් වස්තුව තියෙනවා, ඒන් නිපන්දයක් තියෙනවා. මේ ඉන්නේ මේ ආරම්භණයේ වශයෙන් ගන්න බාහිර දේ පමණමයි සමතේට අරමුණු විය යුත්තේ අරමුණු කරන්නේ. විපස්සනාවට තේරම අරමුණු හුස්ම රැල්ලත් අරමුණු කරන්න පුළුවන්, හැපෙන තැනත් අරමුණු කරන්න පුළුවන්. හුස්ම රැල්ල හැපෙන තැන ඇවිල්ලා වැඩි වෙන තැනට වෙන උණුසුම් සිහිය කම්පන චංචල ගති, පිරිමැදෙන ගති, දිලිකෙටි බව අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා සංස්කාර පරමාර්ථ ඕනම දෙයක් විපස්සනාට අරමුණු කරන්න පුළුවන්. සමතේට මේ තුنين එකයි අරමුණ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ප්‍රය විතරයි සමතේ ධර්ම කරන්න පුළුවන් මේ චක්කු සෝත ධාන ජීවක් කාය මන කියන අය ඇහිීම දැකීම රස බැලීම ගඳ බැලීම පහස ලැබීම සහ කල්පනා කිරීම කියන හය ඒ තේරු විපස්සනාට ඒ නිසා ලෝකෙම අරමුණ විපස්සනා සමතේට ගන්න සම්මත අරමුණක් පමණයි අන්න අර සම්මත අරමුණටම හිත නැංගවීම අපි කියන විපස්සනා ඒ නිසා සමතේදී හිතේ හැසිරවීම එක දිහාවකට එක අරමුණකටම සම්මතයකටම යෙදවිය යුතුයි. ආනාපාන භාවනා කරන ඇත්තෝ හොඳට මේක ප්‍රායෝගික කාරණාවක් කරගන්න ඕනේ. Taman ආනාපානය කිව්වහම උගාකල් භාවනා කරලා හෝ දැනගන්න ඕනේ මගේ හිත ඒකාකාරව නිරන්තරව පවතින හුස්ම රැල්ලේ දෝ නැත්නම් හැපෙන තන විතර බැලීමේ දෝ නැත්නම් හැපීමේ අත්දැකීම විතර රස විඳීමේ දෝෂ. යම් වෙලාවක යෝගාවචරයාගේ හිත හුස්ම රැල්ලෙන් පැන හැපෙන තැන විතර බලන්න යනවනම් හැපීම තුල ඇත්තා වූ කම්පන තන්ත්‍ර ගති පිළිවදන ගති දිග කෙටි ආදි වශයෙන් පිළිවැදී බලනවනම් ඒක සමත භාවනාවට දැක්ය ලොකට යුක්තක් ගැලීමක් අපි ලකි. සමත භාවනාවේ නිතර නිතර හිත පැවතිය යුත්තේ හුස්ම රැල්ල. ඒක නිසා සතිපට්ඨාන රූපේ පළවෙනි චතුස්කයේ රතෝ අසසති සතෝ පසවති. දීගං වාසසන්තෝ රත්තං වාසසන්තෝ සබ්බ කාය පට්ඨං වේදි. අස්සම්බය කාය සංකාර කියන මේ ඔක්කොම උලං රැල්ලේ විතරන්මයි විතර වෙන්නේ. මේක මේ විතර කිව්වේ මොකටද? සමත සමාධිය පිනිස අරමුණු වන්නේ ආරම්මණය පමණමයි. අපි ධර්ම ක්‍රමයේ කියනවා. විපස්සනාව සඳහා ඔක්කොම අරමුණු වෙනවා කියනකොට ඒක හිතපු කොහොම භාවනා කරන විපස්සනා කරන අපි ධර්ම දන්නේ මොන මාර්ගෙට කිව්ව. එතකොට ස්වාමීන් වහන්සේ නම් විපස්සනාවට අරමුණක් නැද්ද කියලා. ඔය සමත අරමුණ කියන එක මෙච්චර ලස්සනට විස්තර කරලා කියන ඔක්කොම අරමුණු කියලා විපස්සනාවට ඒකකොට කියන්නේ විපස්සනාද නම් අරමුණක් නැද්ද කියලා. දැන් විපස්සනාවට ඔක්කොම ඒ නිසා විතක්කේ කියන চৈতසිකය සමතේ වශයෙන් බලනකොට නැවත නැවතත් හුස්ම රැල්ලෙහි යෙදවීම පිණිස යෙදවීම සමත යෝගාවචරය විසින් කවදා හෝ තේරුම් ගන්නවා. තේරුම් ගන්නකන් එක L එක ගමනක් එක ඌරුවක එක තේමාවක් ගමන සිද්ධ වෙන්නේ. එහාට මෙහාට හිත දුවනවනම් අරමුණේ පවතින වෙනුවට ආනාපානේ අනිකුත් අංග ටිකේ ద్వාර ආරම්භන දිගේ තදුපවන දිගේ හිත දිවන ඒ සමතේ කරේ. සමතේදී සම්මතරමුනේම පැවැත්විය යුතුයි. කැඳුරට කමක් නැහැ නැවත නැවතත් කියනවා හුස්ම රැල්ලේම කියන්නේ. ඊට සාපේක්ෂව විපස්සනාවට යනකොට එන ඕනම දෙයක් අරමුණු වෙන නමුත් විපස්සනා වේදී මූල කර්මස්ථානයක් කියලා. ඒ නිසා විපස්සනා භාවනාවට කර්මස්ථාන භාවනා කියන නම පාවිච්චි කරනවා. මෙන්න මේ මූලිකවම සමත සම්මුති අරමුණේ හිත පැවැත්වීම සමතයය ඕනම දෙයක් විපස්සනාවේ කියන එක ඕනෑම විදිය සෑහලුවට ගත්ත ඇත්තෝ එනේන දේවල් බලලා එනේන දේවල් හිතවිලි බලලා බලන එක විශාල විපස්සනාවක් කියලා හිතලා ඒක බොහොම නිදහස් භාවනා ක්‍රම හඳුන්වා දෙමින් පවතී. ඉතින් හිත දිහා මම බලන්නේ මම රූප ධර්ම දිහා බලන්නේ කෙලින්ම නාම ධර්ම වලින්ම බලනවා කියලා බොහොම ගැඹුරකට යනවා. ඒ අත්ත හුඟක් මේ අභිධර්මයක් දන්නේ නැත්නම් දන්නවා කියලා හිතානින්න කට්ටිය. නමුත් කවදාකවත් එයාට අංගේ එක ගමනක් ප්‍රතිපදාවක් පිළිවෙලක් පේන්නේ. ප්‍රශ්න අහන්නේ සම්පූර්ණ ඔළුවෙන් ගත්ත ප්‍රශ්න. නමුත් මේ සමත ක්‍රමයේ ආදත්තය අරගෙන සමත ක්‍රමයේ අනුමත කරමින් අනුගමනය කරමින් විපස්සනාට යන යෝගාවචරයා රූපාරම්මණයක්ම කරයි. කායන පස්සනාවේ රූපාරම්මණයක්ම ආරම්භ කරනවා. ඒ සඳහා ආනාපානෙත් අරමුණු කරන්න පුළුවන්. ඉන්නේ වැකිලි මානමු කරන්න පුළුවන්. කුමක් හෝ වේවා අරමුණ යෝගාවචරය විපස්සනා කරනකොට යථාපාකකං විපස්සනා බිනිවේෂෝ ඉන්නේ වැකිලි මානමු ගත්තයි කියලා කියමු. බුද්ධ විපස්සනා සිංගී වැකිලිමේ යමක් ප්‍රකටද එතනින් පටන් ගන්නවා. උදරයෙන්ම නැත්නම් පිම්වීමෙන්ම හැකිලීමෙන්ම එහෙම මොනක්ද උදරේ හෝ වේවා පිම්වීම හෝ වේවා හැකිලීම හෝ වේවා ඒ සංසිද්ධියේ අහු වෙන ඕන දෙයකින් පටන් ගන්නවා. ආනාපානය කරනොනේ හුස්ම රැල්ල වෙන්න පුළුවන්, හැපෙන තර වෙන්න පුළුවන්. ඒ හැපෙන නිසා ඇති වෙන්නා වූ කම්පන චංචල වෙන්න පුළුවන්. කොයි දේ හෝ ප්‍රකටව පතු වෙන්නේ මොකද්ද? තමා විසින් ඉදිරිපත්ලක් හැදී පේන්නේ කවුද? එතනින් පටන් ගන්නවා. හැබැයි එතනින් පටන් ගත්තට සම්පූර්ණ සිද්ධිය දකින්නකම් තාම නෑ ওই විපස්සනා සමාධියක් හෝ විපස්සනා ධානයක් උපදිනවා. මෙන්න මේ සතර ආධුනික යෝගාවචරයා බොහෝම කල් ගන්නවා හරියට වේදනපත් වෙනවා. ආනේ වේදනපත් වෙලාපත් වෙලා වේදනපත් වෙන තු කරන්න කලයක් නැති නිසා තම දවසක අරමුණේ හිත හිටියනම් අනපාලි හෝ ඉන්දියේ හැකීමේ මේ යෝගාවදයට වැටෙන්න පටන් ගන්නවා. දැන් විෂයාභිමුඛ භාව පච්චපඨානා කියවතාලට සතිය ක්‍රියාත්මක වෙලා අරමුණයි හිතයි දෙක මුණට මුණ දාලා ආ මේ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා බාහිර ශබ්දත් ඇහෙනවා. රූපත් හිතට පේනවා, හිතවිලිත් එනවා, වේදනාත් මමිනෙනවා. නමුත් මේ අල්ලපන ලාස්සේ Taman ගත්තා වූ අරමුණ සක්මනේදී වම දකුණු වශයෙන් හෝ වේවා, භාවනාවේදී පිම්බීම හැකිලිම වශයෙන් හෝ වේවා, ආනාපානයේ වශයෙන් හෝ පවත්න්න පුළුවන් ගතියක් තියෙනවා කියලා තේරුණා. මේක යෝගාචර ජීවිතයේ වස්තුවට බැසගත්තා වගේ වැඩක්. එක්ක සම්ම ඉතින් ගොඩ දඬු ගහන එක තමයි කරන්නේ. මීනන්දි ඉගෙන ගන්නවා වතුරට බයින්ද. වතුරට බැස්සට පස්සේ තේරෙනවා අරමුණු ප්‍රධාන මූල කර්මස්ථානයේ අරමුණ වගේම බාහිර දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතවිලි, වේදනා අනන්තවත් තියෙනවා. ඌව නැති වෙනකම් බලාගෙන ඉන්නවයි කියලා කියන්නේ කවදාකවත් කරන වැඩක්. ඒක නිසා ඒකට සුදුසු ඒ කරදර බාහිර බාධක අඩු තැනකින් පටන් ගන්න. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට වැටි වැටි නැගිටිනකොට යම් වෙලාවකට 80ක් 90ක් මූල කර්මස්ථානයේම හිත පාත්වාගෙන යන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. නමුත් ඒ වෙලාවේදී නැවත නැවතත් අරමුණ මෙනෙහි කිරීම අරමුණට හිත නැංවීම අත්‍යවශ්‍යයි. අන්න ඒකට තමයි විතක් කියන්නේ. විතක්කයි කියන්නේ කරන්නේ අරමුණට යන්න පුළුවන් ගතියක් එන්නේ. ආන්නේ විදිහට විතක්කයේ මේ යනකොට ඒ යෝගාවචරය විචාරය යොදවන්නේ නැතිනම් විතක්කේ මුල සිඳාවක්. මොකද විතක්කේ ලැබෙනකොට විචාරය ලැබෙනවා කියලා කියන්නේ විතක්කයෙන් කරන ආනාපාන හිත යොදවන. කිම්බීම හැකීමට හිත යොදවන. විචාරයෙන් කරන්නේ ඒ යොදවපු හිත දැන් තියෙන්නේ කිම්බීමේද දැන් තියෙන්නේ හැකිලීමේද එහෙම නැත්නම් දැන් තියෙන්නේ උදරයේද දැන් තියෙන්නේ ආනාපාන හුස්ම රැල්ලේද හැපෙන තැනද හැපීම නිසා ඇති වෙන උණුසුම් තන්ත්‍ර කම්පන ගතිවලද උණුසුමක්ද ඒක සිසිලසක්ද කියලා අනිකුත් ධර්ම වලින් වෙන්කොට හඳුනා ගැනීම ਵਿਚාරයෙන් කෙරේ. මෙන්න මේ ਵਿਚාරයට තන දෙන්න. මේ ਵਿਚාරයට අනුග්‍රහ කරන්නේ නැත්නම් යانے යانے හිත හොඳයි. දැන් මගේ හිත අරමුණට ගියා කියලා ආපහු එනවා. නමුත් ගිහලා රස බලලා නෙවෙයි එන්නේ. අත ගාලා නෙවෙයි එන්නේ. එහෙම එන්න පටන් අරගත්තොත් ටික වේලාවකින් හිත අරමුණට යانے එකක් නැතර කරනවා. ඒක නිසා ගියොත් අත ගන්න ඕනේ. අත බැලුවත ගෑවත් අත බලන්න ඕන රස බැලුවොත් කියන්නේ. කමට අනුසුද්ධ කරලා කියන්නේ. මම අරමුණ හිතේ අරමුණ ගත්තේ පීඩාසලින් මම හිත යදුවා පිම්බීමක් පතු වුණා. කොහොම පිම්බීමද විතක් වේද කොහොම වික්ින් වෙනවා කියලා මෙන්න ඒක. ඒතකොට විචාරය මොකක්ද? මට පිම්බීම දිග ඇරීමක් කියලා. ආනේ අරමුණ විස්තර කරන ගතිය තමයි විමසුම් නෝන කියලා කියන්නේ විචාර ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ විචාර ශක්තියට යෝගාවචරයා ගොළුණන් අන්දනම් බීරිණන් කවදාකවත් විතක්කේට ධෛර්යයක් ලැබෙන්නේ ඒක නිසා ਵਿਚාරයට පෝෂණයක් දීම. ඒ විමසුන් නොවන නැවත නැවතත් සක්‍රියව ක්‍රියාත්මක කිරීම යෝගාවචරයේ වගකීමක්. අන්නේ විදිහට විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක කරනකොට කරනකොට යෝගාවචරයට භාවනාවෙන් ලැබෙන විශාල ආනිසංස දෙක තුනක් ලැබෙනවා. එකක් තමයි හැම විතක්කයක් පාසා නැත්නම් හැම අරමුණක් හිත නැංවීමක් පාසාම අලුත් තොරතුරක් ලැබෙනවා. මේ තොරතුරු ලැබීම නිසා තොරතුරු ඇතුළට ගැලීම නැත්නම් ਵਿਚාරය ඒකාකාර වෙනකොට හිතවිලියෙන්ට ඉඩක් නැතුව. ශබ්ද ආවට ඒ වගේ අර්ථ බල බල ඉන්න වෙලාවක් නැතුව. වේදනා ආවට ඒවට පිළියම් කර කර ඉන්න වෙලාවක් නැතුව. අර විචාර ශක්තිය, විචාර බුද්ධියෙන් ලැබෙන ධර්ම ඕජාව එන්ට එන්ට එන්ට එන්ට වැඩි වෙනකොට මේ විදිහට නීවරණයන්ගේ කපා දැමීම සිදු වෙනවට අමතරව අරමුණක් හිතක් අතර ඉද අඩු. අරමුණට හිත සමීප අරමුණට හිත උත්සන්න වෙනවා. අරමුණට හිත ආකාර. මෙන්න මේ විදිහට ත්‍රි විතක්ක ਵਿਚාර දෙක හැල්මේ වැඩ කරගෙන යනකොට චිත්තක්ෂණයක් නැහැ හිත අරමුණට නංවනවා මෙනෙහි කරනවා. අපි විතක්ක කියන එක සුළු වචනයෙන් කියනවා මෙනෙහි කරනවා. විචාරයේදී මෙනෙහි කරන අරමුණ මෙහෙමයි කියන පැටවුණ ආකාරයේ හිතට ගන්න. මේ දෙක සිද්ධ වෙලා යනවා නම් යම් වෙලාවක යෝගාවචර කාන්දම් ශක්තියක් ඇති කරගන්නවා. අරමුණට කාන්දම් බලයක් ඇති කරනවා. එතකොට ඉදීම වගේ විතක්ක විචාර සිදු වෙනකොට ඔන්න යෝගාවචරයට නිහිතයක් පහරෙනවා. ඉතනම මට මේ වෙලාව නිින්ද ගියා. ඉතනම මට මේ අරමුණු දෙක අතර විශාල පරතරයක් දැක්කා. දැන් පරතර දකින්න තියා අරමුණු බලලවත් ඉවරයි. බලන බලන වාඩි අලුත් අලුත් සටහන්. අලුත් අලුත් ආකාර. අලුත් අලුත් ස්වභාවික ලක්ෂණ පේනවා. මෙන්න මේ අබ්බැහියට මේ නිමග්න වීමට මේ දැස ගැනීමට හිත දැසුත් අන්න කියකී ඒ පරියන්ක සාර්ථකයි කියලා. එහෙම සාර්ථක නම් මේ සාර්ථක බව නිසාම යෝගාවචරයට ප්‍රීතියක් පාල වෙනවා. මෙතෙක්කල් නන්නත්තර වෙයි. මෙතෙක්කල් නානා අරමුණු දිගේ කාමච්ඡන්දේ විසිරිච්ච හිත දැන් එකම අරමුණේ වැටිලා ඒ අරමුණේ හැම පැත්තකම දැකගත යුතුයි හැම ආකාරයෙන් මේක රසබැලිය යුතුයි හපන්න ඕනේ කුඩු කරන්න ඕනේ දිලින්න ඕනේ කියන වගේ අරමුණ විනිවිදන නිසා වැඩි වැඩියෙන් සතහන් වැඩි වැඩියෙන් ආකාර පේන්න පටන් ගන්නකොට මේ තුන ප්‍රීතියක් පාන මේ ප්‍රීතිය මොරල් වෙන පරියන්කේදී වෙන්නේ ආ එන්න පටන් ගත්තට පස්සේ ඒ කටේක විතක්ක ਵਿਚාර පුරුද්දෙන් සිද්ධ වෙනවා ප්‍රීතිය පහළ වෙනවා එතකොට අරමුණ සුඛය අරමුණේ සුඛය යෝගාවචර වැඩෙන්න පටන් ගන්නවා පරම් පරියංගට යන්නේක සැප යන්න ඕනේ මම වෙනදාට වඩා කිමි දෙන්න ඕනේ කිමිදලා තව ඇතුළේ විස්තර බලන්න ඕනේ මේක කෙලවරක් කරන බැලි විස්තරයක් තියෙනවා කිය බුදුම අභියෝගශීලී ප්‍රගතිශීලී ඉදිරියේ බලන හිතක් ඇති ආනෝ කර්ම හතර එකතු වුණා නම් අපි කියන හිතට ඒ කාර්ය හිතේ ඒක නිසා මෙන්න මෙතෙන්ද ගියා නම් අපි කලින් සඳහන් කරගත්තා මෙතෙන්ද ගියා නම් සීතීලිය ඇවිල්ලා හින්ගන්න ඉඩක් නැත. වේදනාවට ඕවා බල බල ඉන්න වෙලාවක් නැත. ශබ්දාවට ඒකේ අර්ථ ගන්න වෙලාවක් නැත. සද්දයක් බව දාන්න. වේදනාවක් බව දාන්න. හිතවිල්ලක් බව දාන්න. නමුත් ඉන්නහට බලන්න වෙලාවක් නැහැ. මොකද බර වැඩක. මේ මේ විදිහට බලනවා නම් මූල කර්මස්ථානයේම ප්‍රධාන වෙනසක් තිබෙනවා. ඒ මොකද මූල කර්මස්ථානයේම යෝගාවචරයට පේන්න පටන් ගන්නවා මෙන්න මේ කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටස් වලට වැටෙනවා. ඒක තමයි අපි මේ ප්‍රකටවදී යථා පාකතම් විපස්සනා විනෝයසෝ කියෝ වගේ වායෝ කොටක ධාතුවේ ඇතුල් වෙන්නේ මේකට. අපි දැනගන්නේ කම්පන චංචල වලින්. නමුත් ඒක දිගේ බලනකොට මේකේ පද ගතිත් තියෙනවා. මේකේ වැగిරෙන ගතිත් තියෙනවා. උණුසුම් විදිහට ගතිත් තියෙනවා. මේ ටික දිහා බලාගෙන ඉන්නකොට මේ උණුසුම් ගතියට කැමැත්තක් පහළ වෙනවා ඕන සීතල වෙනකොට කැමැත්තක් පහළ වෙනවා. සාද ගතියට අකමැත්තක් පහළ ඕන මෙලෙක් ගතිය පහළන කැමැත්තක් පහළ වෙනවා. හැලු ගතියට කැමැත්තක් කරන ඕන බර ගතියනකොට අකමැත්තක් පහළ වෙනවා. මේන මේ විදිහට මේ සෑම රූප නාම ධර්මයක්ම කවම කවදාකවත් ඒකට පච්ච කොටන්න නැතුව නම්වනම් කරන්න නැතුව ඒක තෝර බේර ගන්න නැතුව හිත නිකන් ඉන්නේම නැහැ. හිත අනිවාර්යයෙන් අර දකින්න රූපවලට ඒ රූපේ තියෙන පළු දෙකක්. ඒකෝ දහදක උණුසුණු සිසිල දෙක. එකට කැමති එකට අද. ආපෝ ධාතයේ තියෙන වැగిරෙන ගතිය සාපේක්ෂ කරලා ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් තියෙන්නේ. මේ එකට කැමති එකට අද. වායෝ ධාතයේ තියෙන ධර්ම ගතිය සහ කම්පන ගතිය. එකට කැමති එකට අද. මේ දැන් කැමති වෙච්ච එක තාට කියන අකමැති. ඊගාට කැමති වෙච්ච එක ඊගාට අකමැති. මේ විදිහට හිත කිසිම වගකීමකින්තර චපල හැබැයි කිසිම වෙලාවක වෙනසක් දක්වන්නේ නැති. හොඳ තරුණ, හොඳ පුංචි ළමා ගතිය හිතේ නාම ධර්ම වශයෙන් පැලෙන්න පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයේ අර කියාපතාට අරමුණට සමීපන රූප වේදනා ආදී බාහිර දේවල් වලට දුවන්නේ නැතුව අරමුණේම නිමග්න වෙනවනම් හිතක විතර දිගට වැඩන මේන මේ විදිහට ආගමුණ කියලා කියන්නේ ඒක රාශියක එකතුවක්. ඒ එකතුවක ප්‍රධාන වශයෙන් කොටස් දෙක කරගන්න පුළුවන් මේ වෙනස් වෙන කම්පන චංචල වෙන්නා වූ අනිත්‍ය වාදනය වෙන්නා වූ රූපණ ගතියක් ආව රූපය. මේ එක එකක් වෙනකන් හඳුනා ගන්නා වූ නාම. මේන විදිහට අරමුණ නාම රූප වශයෙන් දැක ගන්න තරමට හිර කරගත්ත වෙලාව. තද කරගත්ත වෙලාවට විපස්සනා වේදි කියන ප්‍රථම ධ්‍යාන. සෝලසාකාර ඥානෙදි දක්වනවා මේකට නාම රූප පරිච්ඡේද ඥානය. මේ නාම රූප පරිච්ඡේද ඥානය කියනකම් විවිධම විතක්ක විචාර වැඩ දැකපු එකම නැවත නැවත දකිනවා දැකපු එක නැවත නැවත දකිනවා එතකොට ඒ දකින්න වස්තුවේ තියෙන පුළුවන් කටහඬ ගෝලාකාරයි මේ වතුරක් වාගේ ලෑල්ලක් වාගේ ද්‍රවයක් වාගේ ඝණයක් වාගේ වාතයක් වාගේ මූලක් වාගේ ආදි වශයෙන් සටහන් තේරෙතම සාර්ථකයි මම දැක්ක දැන් ඉවරයි උත්තරයි කියන එක කවදාකවත් අසුබා ඒ වගේම තමයි මේ රූපයක් සටහනක් මේ අවාතේ පැමිණිච්ච දේ චිත්තක්ෂණ දෙකක් තුළ එකට හිටින්න. ලෑල්ලක් වගේ තුනි තෝරන ඝණයක් වගේ. බෝලයක් වගේ තියෙනවා. පෙරලෙන අපේ. නූලක් වගේ තිබුණ එක නෝල් බෝලයක් වගේ තියෙනවා. මේ ද්‍රවයක් වගේ තිබුණ එක මේ කැටි ගෑය. ආදි වශයෙන් යෝගේ එක එක ආකාර. එකම ආකාරයක් කලින් කියන්න බැරි තරම්. ආනේ විදිහට මේ සෑම සඳහනක්ම චිත්තක්ෂණ දෙකක් තුන තුනක් තුන හතරක් තුන බලා හිටියොත් ඒක හැතරීම් ලක්ෂණයක්. ඉරියව් මාරු කරනවා. ආකාර වෙනවා. මේ ආකාර සතහන් ටික හොඳට දැක්කම බලාන ඉන්නකොට ඉන්නකොට ඒකේ ප්‍රීතියක් යෝගාවචරයට පහළ වෙනවා. නමුත් යම්ම වෙලාවක අරමුණෙන් හිත පිට ගියා නම් විතක්කය නොලැබී ගියා නම් ආයෙත් ඉවර වලට බෑ. කිසිම වගකීමක් නැහැ ඉස්සලා චිත්තක්ෂණ විතක්ක විචාරක හොඳට පහළ වෙලා ධ්‍යාන ගෙහියා වගේ හොඳ සරුවාම රූපේ හරි නේද කියලා හිතුවොත් එතනම බෑ. ඒකම විතක්කේ නෑ ආයතරක් යෝගාවචරණ නිවන. නමුත් ප්‍රශ්නයක් නැහැ. අර වැටි වැටි ඉඳලා නැගිටින්න ඉගෙන ගන්න පොඩි දරුවෙක් වගේ වැටිච්ච ගමන් කරන්නේ ආය නැගිටින. නැගිටලා ආයෙ මෙනේ කරන බලනකොට අර අරමුණේ ආයෙ පිට හිටිනවා. මේ අපතේ හිතවිලක් ඇවිල්ලා ගිහින් නම් ප්‍රශ්නයක්. වේදනාවක් ඇවිල්ලා ගිහින් ප්‍රශ්නයක්. ආධ්‍යක් ඇවිල්ලා ගිහින් ප්‍රශ්නයක්. ආයෙ බලනකොට ආයෙත් මෙන්න මේ විදිහට යම් වෙලාවක යෝගාවචන මේ තකහන් ආකාර දෙක හොඳට සූම් කරගත්තා. මේකමයි මගේ ප්‍රධාන කටයුත්ත. ඔය ඉන්නේ එකේ තකහන් ආකාර බලන්න. බලමින් බලමින් යනවනේ යෝගාචර පේනවා ඉස්සරලා ඉස්සලා මේව සටහන් කියන්න පුළුවන් වුණාට සමීපව බලනකොට ඇත්තට කියාගන්න බැරි තරම් වේගයකින් සටහන් සා ආකාර වෙනවා. අන්නේ එදාට විතරක් මිනිහ කවුද කියලා බලන්න පුළුවන්. ඒ අරමුණ වෙනස් වෙන තරම් වේගයෙන් හිත වෙනස් කරමින් බැලුවොත් ඇත්තටම අපි මෙතෙක් හිතාගත්තු සටහන් ටිකක් තමයි දීලා තියෙන්නේ. හිතාගත් ආකාර ටිකක් තමයි දීලා තියෙන්නේ. හොඳටම සමීප වෙලා බලනකොට ඒකේ සටහනක් සහ ආකාරය නැති තරම්. අපි දැන් ඈතින් බලනකොට වලාකුළක් පේනවා. පට්ටි වලාකුළ හාවෙක් වාගේ නැත්නම් ඔය පරක්‍රම බද්දවගේ රූපේ වාගේ මොකක් හරි රූප දක්වනක් පේනවා. අපි ඔය වලාකුළට ඒ වෙලාවෙම යන්න පුළුවන් යානයක් මාර්ගෙන් ඇතුළට ගියොත් ළඟට යනකොට යනකොට යනකොට අර අපි ඈතින් දැක්ක හාවගේ සටහන හෝ මොනක්වත් තිබුණේ ඒ වගේ මේ වලාකුළු අපිට පේනවා වම ඉදිරිය දකුණට යමින් පවතිනවා කියලා. නමුත් වලාකුළු එමි දෙමි දෙමි කියලා වලාකුළු ඇතුළට ගියොත් මොනවත් ඒක දක ගන්න බෑ හැමතැනම නීදුඳාව විතරයි. ආදෙන්ද්‍රා කන ඒ මේ කතා කිව්වේ වලාකුළුක් ඇතුළේ යනකොට ස්වාමීන් වහන්සේ කිරි බෝතලයක් ඇතුළේ ඉන්නවා. අපි මේ ඉන්නේ ඇමරිකාට වලින්ද රුසියාට වලින්ද වම්මට තියන්නේ දකුණ මොරක්කා මොකද දෙමළ බෑලා ඉන්නකොට නම් ඈතට වෙලා බලනකොට නම් බලාගුලේ ලස්සන ලස්සන සටහන් ආකාර කිප්පේ. ඒකට කිප් වෙලා බැලුවොත් යම් වෙලාවක යම් ආකාරයක බලාකොට දැසනම් සටහන් ආකාර නැතිවීමත් බලාකොට ඇතුල් වීම දෙක එකයි. ඒ වගේ තමයි අරමුණට යම් වෙලාවක අපි පිටක විතර සම්පූර්ණ වැඩ කළා. අරමුණට ඇතුල් ගියා නම් ඒක කොයි කොනෙන්ද එකක්. නමුත් මේකෙදිත් අපි සමත සමාධියකට වගේ විපස්සනා සමාධිය වල කොච්චර සලකනවද කියනවනම් අනිවාර්යයෙන්ම විපස්සනා කර්මස්ථාන භාවනාදී එකම අරමුණකින් මේ සමාධිය ගැනීම අනිවාර්යයි. මෙන්න මේ පටලවා ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් ඕන තරම්කින් ගියොත් එක රස නම් ඇයි ඉතින් උදරේම හිත තියන්නේ? ඇයි ආනාපානෙම තියන්නේ? ඇයි ඉඳගෙනම භාවනා කරන්නේ? ඇයි පැවිදි වෙන්නේ? ඇයි කැලේට යන්නේ? ඇයි බැරි දකුණු මරමින් ඕක කරන්න කියලා අන්න සීවාවුත් නෝ. අනවශ්‍ය ප්‍රශ්න අහන අභ්‍යාගත ප්‍රශ්න අහනවා. ඒ නිසා සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් මේ සමාධිය රුද්ධ සමතේම ගිය යුතු නෑ. නමුත් සමාධිය නැතුව නම් අන්න මුත්ත කිව්වත් යන්නත්. එනිසා මේ සමාධියේ ගන්න අරමුණ සමත අරමුණක්ද විපස්සනා අරමුණක්ද කියන එක යෝගාවචරය දන්නවනම් ලේසි. දැන් නැත්නම් අඩුවානේ ගුරුවරයා දරනවා. සමත අරමුණක් වේවා විපස්සනා අරමුණක් වේවා අරමුණට දැසගත්තට පස්සේ ඒ අරමුණේ ස්වභාවය වෙනස් වෙනවා. විපස්සනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්මය වටහා ගැනීමට ඥානයේ පාළුවේට ඉඩක් තියෙනවා සමත සමාධියේදී ඉඩම අපයි සමත සමාධියේ තියෙන්නේ හිත නිමග්න වීම විපස්සනා සමාධියේ තියෙන්නේ ඒ අරමුණේ තියෙන ඒ අනිත්‍ය භාව දුක්ඛ භාව අනාත්ම භාව වටහා ගන්න ඥානයේ පහළ වෙන්නත් විචක්ෂණ බුද්ධිය වැඩෙන්නත් පූර්ණ ඉඩක් තියෙනවා. මේ නිසා සමත සමාධියට සුද්ධ සමාධිය විපස්සනා සමාධියට චිත්ත ඒකාග්‍රතාව සමාධි නැත්නම් කණික සමාධිය කියනවා. ඒ ක්ෂණික සමාධිය තුළ විචිත්‍ර භාවය තියෙනවා. ඕනතරම් ඥානෙ පහල කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ නාමය දකින්න පුළුවන්. ඒ නිසා ඒක ඇතුළත විච්ඡ ධම්ම දුක තීරණයක් නැහැ. මේ ජීවිතේම ලබන්න පුළුවන් සැප වින්දනයක් නැහැ. ඒ මොකද වින්දොත් විතක්කේ නැති වෙනවා, එතන නිවර්ණ වෙනවා, භාවනාවක් නැහැ. අනිවාර්යයෙන්ම විතක්ක විචාර වැඩ කරනවා. විතක්ක විචාර වැඩ කරනවා නම් අරමුණේ සමාය සමීප වෙන්න වෙන්න වෙන්න ඒකේ අර සතන් ආකාර දකිමින් යන්න යන්න යන්න යන්න ඒක වේගෙන් වෙනස් වෙන ස්වරූපෙට කිතුවන. ඒ නිසා ප්‍රථම ධානයේදී සමත විපස්සනා සමත ධානයේ වගේ විපස්සනා ප්‍රථම ධානයේදී ඒ කියන්නේ තාම විපස්සනාවට බහින්න කලින් ඇතිවෙනා වූ නාම රූප පරිච්ඡේද ඥාන ඊගාවට අරමුණ අර විදියට බොහෝ වෙලකදී වෙනස් වෙමින් පවතින සිද්ධි රාජ්‍යයක් මේක තියෙනවා මේ රූප කොටස් තියෙනවා මේක නාම කොටස් තියෙනවා ආදි වශයෙන් යෝගාවදයට යම් ආකාරයකට නාම වශයෙන් රූප වශයෙන් බෙදා ගන්න තරම් හෝ ඉස්පාසුවක් වෙන විදිහට කියනවනම් සමාජයේ බොහෝ වේලාවක් අරමුණේ බොහෝ වේලාවක් එක පවත්වන්න පුළුවන් නම් ආන්නේ ඉස්පාසුව තුළ ඉස්තරලාම හරියට මහා කළු ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියට ගල යන්තම් කලිරක් කියනවා. ජල දැන් දෙකට උනේ. අරමුණේ දැන් පළු දෙකක් වේ. මෙන්න නාම කොටස මෙන්න රූප කොටස. එනිසා යෝගාවචරය ඇස් දෙක අරලා සක්මන් කරනකොට උනා. ඔසවන්න හිතෙන ඔසව. යවන්න හිතන යාව. සබන්න හිතන සබ. වම කියනකොට මෙනෙහි කරනවා වම තාපන. දකුණ කියලා මෙනෙහි කරනවා දකුණ තාපන. ආදි වශයෙන් මේ සෑම කටයුත්තකදී ගාහි පොත්තයි උරුවල් කොල්ලාවයි වාගේ අද මොනේ පවතින ආවම දෙකට දෙතාවර ස්වරූපේ. ඉතලා තුනේ හරියට අල්ලලා තියෙන එකක් වා. එකම ප්‍රවාහයක්, එකම ඒකකයක්, එකම ගුලියක්, ගෙඩියක් වා. නමුත් මේ භාවනාදී මේ කඩාගත්ත කැඩිල්ල නිසා ඒක කොච්චර ප්‍රත්‍යක්ෂද කියනවා නම් සක්මණේදී පවා තමයි දැක ගන්න පුළුවන් වෙනවා. මේකේ දෙකේ එකට හොඳට පිළිද්දලා තිබුණාට පාළු දෙකක්. නාම කොටසක් තියෙනවා, රූප කොටසක්. ඒ වගේම තමයි යනකොට එනකොට කනකොට බොනකොට උනත් තානක රසමසවුළු බොදුනක් වන්දනකට උනත් ඒ බොදුනීම හිත යොදාගෙන අර කියාපු කාලට කාරක අප්‍රමාදේ පීඩපු ගමන තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් ලොල් වශයෙන් මේ අරමුණක් මේ කෑමක් රස විඳින වෙලාව. අනේ ඒකේ උනත් ගන්න වෙන්න පුළුවන් මේ රස විඳීමට හිත ගියා නම් සතිය නෑ භාවනාවක් නෑ නමුත් රස විඳින බව දැන ගැනීම කරන්න තරම් ඒ ස්පාසුවක් නම් තියෙනවා. ඒක නැති කරන්න බෑ ආහාරය. ආනේක දැනගත්ත ගමන් හිතනවා අපි හරියට මේ තනියට වැඩිච්ච ඇඹලේ වාගේ. මේ රසගීය රසගේදී මේ හිතියේ දැන් වෙනස්. දැන් රසගේදී හිත බව දාන්න. ඒත් රස විඳිනවා ඒත් අර විදිහටම භෝජනයේ විඳිනවා. නමුත් දැන් දාන්න. ආනේක පස්සේ තේරෙන්න පටන් ගන්නවා රසනස උලක් වරදුවා වෙන කටක භෝජනයක් ගන්නවා ඒකෙත් නාම රූපක සම්බන්ධක තියෙනවා. උච්ඡන්න ආවේග ජනක තැන් වල ගන්න බැරි කම යෝගාචරයේ තියෙන දුකෝන බව මිසක් නැත්නම් සෑම තැනම නාම රූප දෙකක් තියෙන බව දැනගත්තොත් ඒක යෝගාවචරක හරියට මේ ප්‍රේලිකා විසඳලා ප්‍රේලිකාවක් හරි ගියා ගණන් හදලා එක ගණනක් හරි ගියා වගේ ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් වෙනවා ඉදිරියට යන. මෙන්න මෙතන ගියාට පස්සේ ඒ යෝගාවචරය නාම කොටසක් රූප කොට අසෝපේදී ගොරෝසු නිසා හෝ වෙන් කළ බැලුවොත් ඒ නාම ඒ රූප කොටස උනන් තමන්ගේ දයෝපගතව මේ සිද්ධියතාවේනිකව සාන්තුෂ්ඨිකව යම් හේතු වර්ගයක් නිසායි පහළ වෙන්නේ කියන එක නැත්නම් මේ රූප කොටස පිටිපස්ස වේදිකාව පිටිපස්ස විශාල ජවනිකාවක් තියෙන බව. නැත්නම් මේ රූප දෙන නටන්නේ උඩින් දඟලන නූලක් අනුව බව හේතු දක්වනවා. ඒ වුණා තාමත් ඒ යෝගාවචරයට විතක්කේ අවශ්‍යයි විකාරේ අවශ්‍යයි ප්‍රීති දුක ඒකාග්‍රතාව අවශ්‍යයි. මේ අවශ්‍යතා තුළදී අර නාම රූප වශයෙන් කඩාගත් එක කොටසක් තව කඩනකොට ඒ නාම වේවා රූප වේවා ඒක පිහිටලා තියෙන්නේ පිටිකිය ධම්මස්ථිතිය හේතුව පේන්න පටන් ගන්නවා. උඩට පහන දිහා බලන ඉන්නකොට පේනවා පහන පිටලා තියෙන්නේ හේවණල්ලක් උඩ. ඒකෙම හේවණල්ල යට කරගෙන ආලෝකය උඩින් කියන. අපිට පේන්නේ ආලෝකය විතරයි. ඉතින් අපි පහනට කැමති. ඒ පහන ඉන්නේ අඳුරු කීයක. ඉතිබඳව පත්තු කරලා බලනකොට ඉතිබඳව වටේට හේවණල්ලක් ඇති කර ගනිමිනෝ ඉතිබඳව බලයි. ඉතින් අපි දක්න්නේ ඒක විතරයි. මුදුවට බලනකොට පේනවා හැම එරියක්ම තමාව අන්ධ කරගෙනයි පහළ වෙන්නේ. ඒ වගේ තමයි හැම සිද්ධියක්ම හේතුවක් ඇතුළේ පාන්නේ. නාම රූප කියලා කැඩුවානේ ඊට පස්සේ නාම කොටසක තියෙන ඕන හේතුඵල තියෙනවා. ඕන රූප කොටසක හේතුඵල තියෙනවා. ඊට පස්සේ දිගට දිගට දැන් අර දෙකට කඩාගත්ත එක තව තව දෙකට කඩාගත්තා වගේ දැන් කුළු පාර ගන්න අර පැරණියකට දැකපුවාම ආචාර්යයා පස්සපැත්ත උඩ ගම ගම තල්මයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ යෝගාවතරයට එනවා තල්ුවට. අර මම නාම රූප වශයෙන් කඩාගත්තා නාම රූප හේතුඵල වශයෙන් කඩාගත්තා දකින්න දකින්න දේ මේ විදිහට ගියාම යෝගාවචරයට අවශ්‍ය නම් ඉන්දිය හැදෙමින් බලන කාලේ මොන සද්දයක් ඇහේ දාන්න හොඳටෝ දැන් බින්දි වැකිලා ආරමුණයි සද්දේ එක එක හා හා සමෝ යනවන අන්න සද්දයක් හේතුවක් ඇතුවයි පහළ වෙන්නේ සද්දේ නිසා ඇති වෙන හිතක් ඒක ආයනාගත මූල කර්මස්ථාන ගියත් ඒක ඔන්න වේදනාවක් පහළ වෙනවා වේදනාවට හේතුඵල ධර්ම වැටෙනවා ඉතින් වේදනාව අරමුණක් මිස නොදකින්න ඔබතන් කියලා පැත්තකට දාන දෙයක් නෙවෙයි. ඔන්න හිතවිල්ලක් පාර වෙනවා. හිතවිල්ලක් තියෙනවා ජාතක. ආන්නේ විදිහට යෝගාවචරය එක නැත්නම් කායන පස්සනාවේ වායු කොටබ දාපේ පටන් ගන්නකොට යථාභාකටම විපස්සනා වෙන වේසෝ කියලා වුණ අනුව ඉස්සරහට යනකොට උතුරු නොදක්ක කොටසක්. අර දැකගත්තා උපත්‍ය ඥානීය ආනුභාවයෙන් අනුමාන වශයෙන් දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ පුද්ගලයාට සාක්මනේදී දෙගින්දා වැඩ උනත් දකින්න දකින්න ඕන දෙයක ඒ පුද්ගල විශේෂයි ගේ දේ රසේ නෙවෙයි ඇති වෙන්නේ ඒක විනිවිද දැක්මේ අන්න විපස්සනා ඥාන පාඩම. මේ වෙනකොට සම්මතන ඥාන දක්වාම ඥානකක්. අහිත විපස්සනා චිත්ත වීදි හමාර කරන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව අර චිත්තපදයක් එන්නේ ඉතලා කැලි පෙන්නන්නේ. කොහොමද කැලි ටිකක් එකතු කරලා ඒ නම දාලා පෙන්නනවා වගේ සම්මසන ඥානයනොත් විපස්සනා වීදිය ගියා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පේන්න පටන් ඒකයි කියන්නේ සමහර විට නේතෝට රහත්ුණයි කියලා නමුත් තාම විපස්සනා වල බැහැගෙන නැහැ මේ තාම පෙරහැර යන ඉස්සලා වෙදිපත්තු කරන විතරයි ආනිසෙන් කියාට පස්සේ සම්මතන ඥාන දක්වම යනකොට විපස්සනා යෝගාවචරය අර සතහන් ආකාර අපහැරලා එහි යත්තා වූ ස්වභාවික ලක්ෂණ කීපෙන් වෙනස් වෙන සුළු ගැතිය පමණක් දකින්නකොට ස්ත්‍රී භාව පුරුෂ භාව ළඟ දුර වම දක්න නැති වෙලා ඒක ස්වභාව ලක්ෂණ නැත්නම් පච්චක ලක්ෂණ කුද්ධලික ලක්ෂණ දක්න වල දක්න කොට ඒකේ අනිත්‍ය භාව දුක්ඛ භාව නැත්නම් හේවණල්ල පේ. එතකොට ඔන්න අරුමයක් සිද්ධ වෙනවා. මොකද අරමුණ මෙනෙහි කරගන්න බැහැ. අරමුණ රතහං සා ආකාර නැති නිසා ඉස්සල වගේ වුණ පින්දීනේ හැලිය දෙන්නලා තියෙනවා. හැබැයි පින්දීන හැකිලිමේ තමයි. ආනාපානිනකොට ආනාපානෙ පේන්නේ නැහැ. හැබැයි සතියේ සමාධියේ තියෙන. කොහොම තමන්ගේ අත් එක අඩ බැලුව නැත්නම් කය තියෙනවා කියලා පේන්නේ නැහැ. විනාඩි 10ක් භාවනා කරලා කියලා දන්නේ නැහැ. ඕන ඔය විදිහට යෝගාවචනක අන්දමන්ද භාවයකටපත් වෙනවා. ඒ මොකද අර මුනි සතහන් සහ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂය හැලිගෙන යන්න පටන් ගන්නවා. මේ දෙවි කරු ගුරුවරයා ළඟ ඉඳගෙන හොඳට කාරණාව කියලා දෙන්න ඕනේ. පොත්වේ රේල්ලෙන් ගන්න. ආය රේල්ලෙන් උඩට ආරම්භයක්. අරන් තිබ්බට පස්සේ ආයෙත් ආ මේ විදිහට ඒ සම්මතන අවස්ථාවේදී යෝගාවචරයට පිටපොත බහින්න දෙන්නේ නැතුව නැවතත් අරමුණට ගත්තොත් ඊ ගාවට යෝගාවචරයට පේනවා මෙන්න මේ தත්වයටදී ආයෙත් ඉඳීම හැදලින් මතු කරගෙන බින්දීම හැදලින් බින්දීම වෙන්නේ කියනොත් සමාධිය කරනවා. ආනාපානේ නැහැ කියලා නයි වාගේ බින්දින්න පටන් අරගත්තොත් ආයෙනවා. වම දකුණ කියනකොට උනත් ඒ නොපේන ගතිය තියෙද්දී යෑම දන්නේ නැතුව ආය උඩ උරුව අතපය උත්සුක කරන්න ගත්තොත් ඒක භූගල දර්ශන තමයි. එනිසා අන්න එතෙන්දී යෝගාවචරය මේ විතක්ක ਵਿਚාර දෙක අහලන්න. මේ විතක්ක ਵਿਚාර දෙක ඇහුවේ නැත්නම් අර කියන මේ සති සමාධි දෙකේ අඛණ්ඩ වර්ධනයක් වෙන්නේ නැහැ ප්‍රීතිය බාරගන්න. ඒක නිසා යම් අවස්ථාවක අරමුණ දිගේ බලහින්නකොට සමීප වීම නිසා අරමුණේ සටහන් ආකාර නොපෙනී යාම නිසා සති සමාධි පවතිනවන්න යෝගාවචරය එතකොට ඒ ආරමුණ මෙනෙහි කරන ක්‍රම වෙනස් කිරීමෙන් හෝ වෙච්ච සංගතිය මේකයි කියලා දැනගැනීමෙන් විපස්සනා දෙවෙනි ධ්‍යානෙට ලෑස්ති වෙනවා. දෙවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ දැන් පිළිම හැකීම පේන්නේ නෑ. දැන් පේන්නේ නිකන් වතුරකට වහින්නා වාගේ. ඊව නැත්නම් දුමක් වාගේ අලු කොටකට ගලක් ගහුවා වාගේ බලාකුලක් අතට ගියා වාගේ පේනවා. හොඳට ගතියක් තියෙනවා. ඉන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් මතු කරන්න බෑ. ආන්නේ වෙලාදී ඉන්දියන හැකලීම අතහැරලා ඥානයට මේක කියලා දැනීම වශයෙන් මෙනෙහි කරනවා. අන්න එතෙන් දුවන විපස්සනා ප්‍රථම ධානයේ හැලෙන. ප්‍රථම ධානයේ හැලෙනවා කියන්නේ අදහස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා. නමුත් හුඟවදේ. මෙන්න මේ කතාව මේ වෙන සිද්ධිය වෙන හැටියෙන් විස්තර කරගන්න බැරි නිසා එක්ක නැවතත් පිළිවෙලා කියන එක කරන්නේ ආයෙ ආයෙ. ආස්වාද ප්‍රසආද වෙනුවට කුඹනවා හකුලනවා නැත්තම් පිබිනවා. මෙන්න මේ වගේ දේවල් කරන්න ගත්තාම අර නින්දියාගෙන දහුවේකට ඇල්ලතර වැක්කේවා වගේ සම්පූර්ණ අන්දපත්. ඒ නිසා විපස්සනා දෙවෙනි ධ්‍යානෙ ඊටතෝ විචාර දෙක ඇලිලා අර අරමුණේ වඩා තියුම් කොටස් දිගේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත නැත්නම් මේ ප්‍රතිපත්තාන කියන විදිහට විතක්ක විචාරාන වූප තම අධ්‍යාත්මං සම්පදාන චේතස අවිතක්කං අවිචාරං විවේක ජන්ති සුඛං විතක් ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙත්‍ය ධ්‍යාන කරා. ඒ කියන්නේ සම්මතඥාන ඉක්මවලා හිත දැන් උද්‍යාපේ ඥානයට කරවනවා. එතකොට මේනේ ශීඝ්‍ර වශයෙන් ඇති වෙනව නැති වෙන එක පමණයි. හැබැයි ඒ දක්ෂ වැඩියෙන් මේක තේන්නේ තේරගෙන ආපු පාස්තාගෙන ආපු මූල කර්මස්ථාන. ඉතින් ඉස්සල අවස්ථාවේ මූල කර්මස්ථානයත් එක්ක සමුදකමක් තිබුණා. ඒක පිටින් ඉඳලා මූල කර්මස්ථානේ බලන්න තේ. දැන් මූල කර්මස්ථානයේ ඇතුළත ගිහිල්ලා පිට බලන්නාසේ. මෙන්න මේ වෙනස දැනගන්න. අපි කලබලයක් නිසා බයක් නිසා ගඟේ මේ පැත්තේ අනුතුරුදායක නිසා අපි ළඟට පයින්නවා මැරෙන්වා හෝ රැකෙන්වා කියලා කියලා කපාගෙන අපි එහා පැත්තට යනවා කියලා හිතමු. යන්න මොහොතකට ඉතල තිබුණේ මෙහා කොනේ දැන් මැරෙයි දැන් මාව රාජේ දිනන ඉතින් අල්ලගන්නේ මරයි කියන බය. ඔය ගඟට පැනනට පස්සේ යම් විදියකට අපි හොඳ වාසනාවක් තිබුණා ඒ ගොඩට යනවා. ඒ ගොඩට ගියාට පස්සේ අතුවා කතාව විස්තර කරනවා ඒ බුද්ධල මෙගොඩදී ආයෙත් බලන අනේ මොහොතකට කලින් මං හිතියේ කොච්චර භයානක තැනක. දැන් මං ඉන්නේ එහා යුරේ වෙන රාජ්‍යයක. ඒ නිසා මට දැන් මේ පැත්තේ අහතුරුන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ කියලා හුස්මක් කියලා ආපහු Taman අර හිතපු යුර දිහා බලන්න වගේ දැන් ඉන්දිය නැතිව දිහා බැලුවොත් සම්පූර්ණ බය සැකෙන්තොර මොනම විදේශිය බලන්න. අන්න ඒ වගේ යෝගාවචරය බලන தත්ත්වෙට එන්න ඉන්දිය ඇතුළේ සතහන ආකාර හැලෙන්න ඕනේ. ඉන්දිය ඇතුළේ පැවතී ස්වභාවික ලක්ෂණ හිත හිතින් දෝ. එතකොට හිතයි අරමුණයි අතර ලොකු සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සමීප සම්බන්ධතාවය තුළ ප්‍රීතිය ආදී විපස්සනා උපක්ලේශ දෙක දාන බයි. ඒ ප්‍රීතිය ආදී දේවල් නිසා දැන් යෝගාවචරය බොහෝ විට අධ්‍යාත්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ගෙදර ඇත්තන්ට භාවනා භාවනා කරන්න කියන්නේ අනික් ඇත්තන්ට උපදෙස් දෙන්න ඒ නැත්තම් නානා ප්‍රව්‍යාපාර බලන්න. මේ නිසා මේ ද්විතිය ධ්‍යාන මට්ටම සමත ද්විතිය ධ්‍යාන මට්ටම හෝ මේ විපස්සනාට සමාන වාචිකව පෙන්නේ මේ විපස්සනා ද්විතිය ධ්‍යාන මට්ටම බොහොමත්ම සංදිස්ථානයක් වැඩගත් ස්ථානයක් ඒ නිසා මෙතනදී මේ විතක්ක ਵਿਚාර දෙක කැප කරලා ලබාගත් ආ වූ ප්‍රීතිය කැපකරන වීම අරුම සිද්ධියක් උපතයි. මේ නිසා සර්වඥාති ක්‍රම හතරක් භාවනාවට පෙන්වනවා සමත පුබ්බංග විපස්සනාව විපස්සනා පුබ්බංගම සමතේ යොගනත් භාවනාව සහ හතරවෙනි එක සම්මුද්දච්ච පහාණක සම්මුද්දච්ච කියලා කියන්නේ මේ විතක්ක විචාර දෙක දුරු කරලා රූප දතහන් ආකාර ගන්නලා ඇති කරගත්තා වූ මේ සමීපත්ත විපස්සනාවම බොරු වලක් ඒකටම නම්බු කරගෙන ගත්තොත් ඒකම ලොකු දෙයක් කරන්න පටන් අරගත්තොත් ඒක උපක්ලේශයක් වෙනවා. සම්මුද්දච්ච විග්‍රහිත මානසක් ඇති කරගන්න. මේ විපස්සනාවෙන් ඇති වෙච්ච ප්‍රීතිය තෝරනට වැඩි කලබල වෙයි. ඒකත් අර විතක්ක ਵਿਚාර වාගේ එකක් දෙලක්. එකක් කරදරකාරයි. ඒ නිසා ඉතාමත්ම ප්‍රවේගම් වෙන්න ඕනේ. එතනදී ප්‍රවේගම් වෙලා ගුරු උපදේශ කලකලා ඒ ඕපාදාපී ධර්ම එන්නකොටම මෙනෙහි කරන. මෙතෙක් කල්නම් මෙනෙහි කරන්න තිබුණේ කරදරකම් කරච්චා. මොනවද? හිතිවිලි, වේදනා, සද්ද. දැන් මේ වෙලාවට මෙනෙහි කරන්න වෙන්නේ ඒක නැතිකම නිසා ස්පාසේ පහළ වෙන්නා වූ ඥාන පීති ඕභාග උපාදි උපකේත. එතනදී යෝගාවචරය හරියට තමන්ම වවාගත්ත භෝගයක භෝජනය කරනවා. එළ වගාවක අනවශ්‍ය අතු අයින් කරලා හොඳ සාරු රාමුවක් ඇති කරලා අතු මල් පිපෙන ගෙඩිදරන අතු පමණක් එකතු කරලා කප්පාදු කරන්න ඇති. තමන්ගේ මේ වවාගත දේ වමාරන්න වෙනවා අයිත. ඒ නිසා මේ ධම්මුද්දත් දච්ච විග්‍රහිත මානස කියන එක එක පැත්තකට කියන්න තියෙන අමානුෂිකයි. මෙච්චර අමාරුවෙන් මේ කලාව එලි කරගෙන කක්කටු වේකන යාන්තම් මේ ආවට පස්සේ එහිදී පාළ වෙන්නා වූ මේ රීති ආදී දේවලුත් ප්‍රතිපක්ෂ කරගත්ත නැත්නම් අයින් කරගත්ත නැත්නම් මේ යෝගාවචරය නිකන් කටළු කතා කරනවා විපස්සනා ගැන අඳුර පාන නිකම්ම නිකන් සතෙක් වගේ හැබැයි ඒක උනත් අටුවා විස්තර කරන බොහෝමත්ම ලක්ෂණ තාක මේ தත්ත දෙන්න බෑයි කියලා කියනවා විපස්සනාව නොකරන සතිපට්ඨානේ නොවඩන කාටවත් මේ බොරු වල අහුවෙන්නේ නැහැ. රාතන් වහන්සේට අහුවෙන්නේ නැහැ. ඉතාමත්ම දක්ෂ සාරවත් යෝගාවචරය විතරයි මේ වලේ වැටෙන්නේ. අද මට පේන්නේ හුඟක් කර්මස්ථානාචාරවල තමයි මේ වළින්නේ. එයාටගේ කතා දිහා බලනකොට සමජේ ගණක් විපස්සනා සමාධිය ගණක් කියන අදහස් දිහා බලනකොට මේ වලට වැටිච්චත් ගමන් අද ඉන්නවා ඒකට සතුටු වෙන්නේ. ගොඩ වෙච්චත් අඩු. නමුත් සර්වඥාඥේ ක්‍රම හතරක් තියෙනවා කියන එකෙන් කියන්නේ ගොඩ වෙයල්ලයි කියන්නේ. එතන මේ දක්ෂ යෝගාවචරයෙන් මම උගලක් අටවලා තියෙනවා වැටුනොත් මට ලාභයි කියලා මස්සක් දෙක් වෙන්න කරපු කතාවක් නෙවෙයි. මේ ගොඩේ මේ ගොඩේ ඉන්න නම් මේ ප්‍රීතිය කියලා කියන්නේ ධානාංගය මේ ප්‍රීතිය පැන්නේ නැත්තම් සුඛයට කොටින්ම මේ උපක්‍රේෂ ධර්ම දුරු කරගත්තේ නැත්තම් ඊගාර්ධන විපස්සනා ඥාන වල යනවා දැන් අපිට වෙලා තියෙන වෙලා යොද කරලා ඉතිරිකට යන්න කියන්නේ ඒ නිසා මම මෙතනදී ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන පිළිබඳව ඉදිරි විස්තර ටිකක් මම හිතනවා භාවනා කරන අයට අදාළයි කිය ඒ නිසා මීගාව දේශනාවට අපි ඒක විස්තර කරන්න බලමු ඒ විස්තර කරනකොට තේනවා විපස්සනා කරලා මෙතෙන් ආපැත්තෙන්ද මේ කියන කතාවේ කොච්චර ගැළපෙන කමක් කියලා. ඒ අත්තා සමතෙක් කරලා තියෙනවා නම් දෙපාරක් අසුලි කරලා. කොච්චර සමානද කියලා මේක. මේකද වෙනද කියන්නේ අර සමත සමාධිය, අප්පන සමාධිය, උපචාර සමාධිය. විපස්සනාවේදී කියන්නේ ඒ සංකල්පයක් ඒක චිත්ත ඒකාග්‍රතාව කියලා කියනවා. එහෙම නැත්නම් කනික චිත්ත ඒකාග්‍රතාව. වැඩ අතින් සමානයි. හැබැයි විපස්සනා කරන කෙනා නිතරම ඒක අලුත් ක්‍රියා කරමින් අලුත් ක්‍රියා කරමින් යනවා. කිසිසේත්ම බිම දඩුව සම්පූර්ණ බිඳුවටම යනවා. සමථ යෝගාවචරය එහෙම නැහැ. හැබැයි සමථ යෝගාවචරය කියන අනතුර තමයි ඒකේ තියෙන සැප වැඩි